දැන් වෙලාව පෙරවරු 8යි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද අපි දේශකයන් වහන්සේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය අතිපූජ්‍ය ඉත්තදෙමිඩියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අර අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද ධනංජානි බික්ඛු මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තපියං තථා චතුත්තිං ඉති උද්ධමදෝ චතිරියං සබ්බාදි සබ්බත්තාය සම්භාවන්තං ලෝකං මිත්තාසාගතේන චේතසා විකුල්ලේන මාර්ගේන අච්චමානේන අවීරේන අභ්‍යාපජ්ජේන හරිත්වා විහෙරති තී සද්ධා සම්පන්නය පින්වතුනි පාවක් යොදාගත්තා. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථයට අයිති සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ සඳහන් වෙනවා ධනංජානී කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සාකච්ඡා කරන ධර්ම කරුණු පිළිබඳව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 වස් කාලය තිබුණේ වස් කාලය අවසන් වෙලා එක වික්ෂුන් වහන්සේ නමක් මේ සරියුත් හාමුදුරුව බැහැ දකින්නට ගියා. සරියුත් හාමුදුරුව බැහැ දැකලා මේ වික්ෂුන් වහන්සේ Taman වස්විසු ස්ථානය පිළිබඳව සැලකර සිටියා. ඒ අවස්ථාවේදී සරියුත් හාමුදුරුව අහනවා කොහොමද බුදුරජාණන් වහන්සේ සමීපෙන්ද ඉන්නේ? උන්වහන්සේගේ නිරෝගී සුවෙන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ කොහොමද වික්ෂු මහා සංඝ රත්නය උන්වහන්සේලා සමීපේ වැඩ සිටිනවද? උන්වහන්සේලා නිරෝගීව වැඩ සිටිනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වික්ෂුන් වහන්සේ උත්තර දෙනවා. කියනවා මට හිතවත් සද්ධා සම්පන්න දායක මහත්මිය කියනවා ධනංජානි කියලා බ්‍රහ්මණ කෙනෙක් ඒ තණ්ඩුල ద్వාර ප්‍රවේශය කියලා නගරයකට ඇතුල් වෙනකොට තියෙන දොරකොඩ ප්‍රවේශ ద్వාරය. ඊ අසල පදිංචි වෙලා ඉන්නවා බොහොම සද්ධා සම්පන්නයි. කොහොමද මේ ධනංජානි බ්‍රාහ්මණයා සමීපෙන් එහෙම ඉන්නවද? මේ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ තමඥානී බ්‍රාහ්මණ එයා එයාගේ බිරිඳ සද්ධා සම්පන්න බිරිඳ මිය පරලොව ගියා නැවතත් ඔහු විවාහයක් කරගත්තා නමුත් ඒ දෙවන බිරිඳ ඉතර සද්ධා සම්පන්න නැහැ මේ ධනංජානේ බ්‍රාහ්මණයත් දැන් ටිකක් ටිකක් පන්සල පැත්තේ එනවා එහෙම අඩුයි කියන. මේ භික්ෂුන් වහන්සේ ඒ ප්‍රවෘත්තිය සැලකර සිටියේ. සයත්‍රාම්ව කල්පනා කරනවා එහෙමනම් මේ ධනංජානේ බ්‍රාහ්මණය මුණ ගැහුණා නම් හොඳයි කියලා. එහෙම කල්පනා කරලා සරියත් හාමුදුරුවෝ ටික දවසකට පස්සේ රජගහ නුවරට වැඩම කරනවා. රජගහ නුවරට වැඩම කරලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ පිළිබඳව උතුරුතුරු කතා කරලා පින්දපාතේ වැඩම කළා. පින්දපාතේ වැඩම කරලා පින්දපාතය ඒ දාංජානගේ ඒ ගෙවල් කියන පැත්තේ නෙවෙයි උන්වහන්සේ වැඩම කළේ. වෙනත් වීථියක පින්දපාත වැඩම කරලා දාණය ලබාගෙන උන්වහන්සේ දාණය වළඳලා ඉන් පසුව ධනංජානි බ්‍රාහ්මණයාගේ ගෙවල් පැත්තට වැඩම කළා. ඒ ධනංජානි බ්‍රාහ්මණයාගේ ගෙදරට වැඩම කරලා ධනංජානි බ්‍රාහ්මණයා මුණ ගැහුවා. දාඥාන බ්‍රාහ්මණය මුණ ගැහිලා තොරතුරු කතා කළා කොහොමද දාඥාන බ්‍රාහ්මණ ඔබ නිරෝගීව දෙන්නේ ඔබ සනීපෙන් දෙන්නේ කොහොමද ඔබ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාද අප්‍රමාදීද පිනට කුසලයට අප්‍රමාදීද දරඥානීය බ්‍රාහ්මණයා උත්තර දෙනවා ස්වාමීන් වහන්සේ මම නිරෝගීමත් ඒ වගේම මම සැපයෙන් ජීවත් වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපිට අප්‍රමාදී බව නම් නැහැ. අප්‍රමාදී බවක් නැහැ. අපි අම්හාකම් අප්‍රමාදෝ. අපි ප්‍රමාදයි. ඉතින් හේතු කියනවා ඊසන්නෝ මාතා පිටරෝ කෝසේ සමේ අපිට ඉතින් තියෙනවානේ අපේ අම්මා තාත්තා ඉන්නවා අම්මලා තාත්තලා ඉතින් අපි පෝෂණය කරන්න ඕන පුත්තදාරා කෝසේ සබ්බා අපේ අමුදරුවෝ ඉන්නවා අමුදරුවන්ටත් අපි කණ්ඩ බොණ්ඩ හොයලා දෙන්න ඕන දාස කම්මකාරා පෝරිසා කෝසේ සබ්බා අපේ ගෙවල් දොරවල් වල වැඩ කරන අපේ දැසිදස්කම් කරුවන් ඉන්නවනේ. ඒ ගැනත් අපිට බලන්න තියෙනවා. නිස්සාමච්ඡාන නිස්සාමච්ච කරණීයං කාතබ්බා. අපිට හිතවත්තු ඉන්නවා. යාළුවෝ මිත්‍රෝ ඉන්නවා. මේ යාළු මිත්‍රෝ වෙනුනොත් අපි යම් යම් යුතුයකම් ඉෂ්ට කරන්ට ඕනේනේ. ඥාති සාලෝ හිත හිතානම් ඥාති සාලෝහිත කරණීයං කාසබ්බ ඒ වගේම අපිට සහලේ ඥාතියින් ඉන්නවා ලේ නෑයෝ ඉන්නවා ලේ නෑයෝ වුණාම ඒ අය ගැනත් අපි බලන්න කියන්න එපායි ඒ අය ගැනත් අපි සොයලා බලන්න ඕනේ ඒ වගේම අතිතීනං අතිත කරණීයං කාසබ්බ ඒ වගේම අපි ගෙවල් දොරවල් වලට ආගන්තුකය එනවා ආගන්තුකය. මේ එන ආගන්තුක අයට අපි ඒ ආගන්තුක සත්කාර කරන්නට ඕනේනේ. ඒ වගේම පුබ්බපේතානම් පුබ්බපේත කරණීයම් සාතබ්බ. අපේ නමින් මැරිච්ච අය ඉන්නවා. පුබ්බපේත කියලා කියන්නේ මේ මැරිලා පරලෝකීය අය. මේ මැරිලා පරලෝකීය අය මේ පිළිබඳවත් ඒ අයගේ කටයුතු කරන්න ඕනනේ. දේවතානං දේවතා කරණීයං හා තම් ඊට පස්සේ දෙවියෝ ඉන්නවා අපේ ආරක්ෂක දෙවිගොල්ලෝ ඒ දෙවියන් පිළිබඳවත් අපේ දේවතා දෙවියන් පිළිබඳව පුදු පූජා ඒවත් කරන්න ඕනනේ සංයෝ රාජකරණීයන් සාතබ්බං ඉතර විතරක් නෙවෙයි ඊට පස්සේ රජය යුතුයකම ඉස්ස කරන්නත් ඕන. රජ්ජුරුව ගැන බලන්නත් ඕන. රජ්ජුරුව ගැන බලන කියලා රජ්ජුරුව වෙනුවෙන් සේවය කරන්නත් වෙනවා අපිට. ඒ කටයුතු තියෙනවා. එච්චර විතරක් නෙවෙයි මේ අයම්පි කායෝ මේ මේ ශරීරය තමන් තමන් පිළිබඳව තමන්ගේ ශරීරය පීනේ තබ්බෝ ඒ ශරීරය සතුට කරන්න ඕනනේ බෘහේ තබ්බෝ ඒක වඩන්න ඕනේ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 මේ ගිහිය කෙනෙකුගේ ජීවිතයක තියෙන කටයුතු සමුදාය තමයි මේ ධනංජානි බ්‍රාහමණය කිව්වේ. ගිහි ජීවිතයක තියෙන මේ කටයුතු එදා වගේම අපේ අද ජීවිතයටත් අදාළයි. අද මීට වඩා ඇත්තටම එදාට වඩා අද අපේ ජීවිත සංකීර්ණයි. අපි යම් කිසි කෙනෙකුගෙන් අද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 ඒ ඉන්න දිර පල්ලන්ට කිව්වොත් එහෙම අනේ මේ අම්මට තාත්තට සලකන්න තිබුණ ඒ නිසායි මට මෙහෙ එන්න උනේ අනේ මට මේ මගේ අමුදරුවන්ට සලකන්න තිබුණ ඒ නිසායි මට මේ පිනක් දහමක් කරගන්න බැරි වුනේ කියලා කිව්වොත් එහෙම ඔබට සමාව ලැබෙයිද එහෙම නැත්නම් ඔබට ඒ සලකපු අම්මා තාත්තා ඔබව බේරගනීද? නැත්තම් ඔබ වෙනුවෙන් ඒ දූ දරුවෝ ඉදිරිපත් වෙයිද? දමංජානේ බ්‍රාහ්මණය කියනවා අනේ නෑ ස්වාමීනි. එහෙම කිව්වට ඒ අය මට සමාවක් දෙන එකක් නෑ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම්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 අධම්මචාරයේ විසමචාරයේ හැසිරීමද අමතාතා බලා ගැනීම සමග සමචාරී ධමචාරයේ හැසිරීමද උතුම්. තවත් සරලව කියනවා නම් අම්මතාතා බලා ගන්නවා සමග හොඳ කිසිම හොඳ වැඩක් කරන්නේ නැතුව නිකන් ඉන්න එකද හොඳ? එහෙම නැත්නම් අම්මතාතා බලා ගැනීම සමග හොඳ වැඩටයක් කරන එකද හොඳ ශ්‍රේෂ්ඨයි.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 පුජ්‍යලෝක දිහා බලලා කියනවා ඔහුගේ හැසිරීම හරිම විසමයි කිය. විසමයි කියලා සම නැහැ කියලා. එයි අපි මේ කියන විසමයි ඔහුගේ හැසිරීම කියලා කියන්නේ. විසම හැසිරීමක් කියලා කියන්නේ අපි මේ සමාජයේ කෙනෙකුගේ පිළිගත් හැසිරීම රටාවක් තියෙනවා. අපි මේ බෞද්ධ සමාජයේ අපේ බෞද්ධ පරිසරය තුළ යම්කිසි කෙනෙකුගේ පිළිගනිපු හැසිරීම් රටාව. අන්නේ පිළිගනපු හැසිරීම් රටාවට විරුද්ධව යනවනම් අන්න ඒක විතරම හැසිරීමක්. එතකොට අපේ මේ බෞද්ධ සමාජ පරිසරයේ අපි පිළිගනපු හැසිරීම් රටාව තමයි සතෙකුට හිංසාවක් කරන්නේ නැහැ. සතෙකුට ගහන්න ගහන්නේ නැහැ, මරන්නේ නැහැ. ඒකත් කියන. අනුගේ දෙයක් කඩා වඩා ගන්නෙ නැහැ. අනුගේ ජීවිතේ අනුගේ දෙයක් හොරා ගන්නෙ නෑ. බය කරලා ගන්නෙ නෑ. චණ්ඩිකමෙන් ගන්නෙ නෑ. ඒවා සම්පලා පලා පෙලා ගන්නෙ නෑ. එහෙම කරන්නේ නෑ අනුගේ දෙයක්. ඒ වගේම අනුන්ගේ සාමයෙන් සිටින ගත කරන පෞල් ජීවිතවලට අපි එබිකම් කරන්නේ නැහැ. ඒවට මැදිහත් වෙන්නේ නැහැ. ඒ පෞල් කඩා හිරවන්නේ නැහැ. ඒ අපේ ඒ බෞද්ධ සමාජ පරිසරයේ ඇති. අපි තවත් කෙනෙකුට බොරුවක් කියන්නේ නැහැ. සමගින් ඉන්න දෙන්නේ ભેද කරවන්නේ නැහැ. කෙනෙකුට නරක වචනේ කියලා හිත රිදෙන විදිහට බනින්නේ නැහැ. තවත් කෙනෙක් එක්ක අපි ඕපාදූප කතා කරන්නේ නැහැ. ඒක තමයි අපේ මේ සමාජ පරිසරය. ඒ වගේම අපේ මේ බෞද්ධ සමාජ පරිසරය අපේ හිත වෙලා බීලා මේ සමාජයේ කෙනෙකුට හිවිහර විදිහට හැතිරෙන්නේ නැහැ. සමාජයේ රණ්ඩු ආරවුල් ඇති කරගන්නේ නැහැ. තන්තන් වල ඉඳලා අපි බීලා මස් වෙලා ඉරසුන්වගේ හැසිරෙන්නේ නැහැ. ඒක තමයි මේ බෞද්ධ සමාජයේ පරිසරය. අපි බෞද්ධ සිරිත්‍රිත් කියලා බෞද්ධ සමාජයේ නිවැරදිව ජීවත් වෙනවා කියලා කියන්නේ උනේ ඔවයි බැලගිලා අපි ජීවත් වෙනවා. ඔය තියෙන ජීවත් වීමට පරිබාහිරව නරක විදියට හැදිරෙනවා නම් අපි ඒකට කියන විසම චර්යාවක් කියලා. ඒක සමචර්යාවක් නෙවෙයි. ඒක බෞද්ධ චර්යාවක් නෙවෙයි. ඔහුගේ හැසිරීම හරිම විකෘති. ඔහුගේ හැසිරීම හරිම නරකයි. ඔහුගේ හැසිරීම හරිම අශෝභනයි. ඒක තමයි විසම චර්යාව කියලා කියන්නේ. අපි සමචර්යාව කියන්නේ සමාජයේ පිළිගත් හොඳයි කියලා සම්මත කරගත් සමාජයේ කවුරුත් ගරු කරන සමාජයේ කවුරුත් පිළිගන්න හොඳ ආකාරයකට ජීවිතය ගත කිරීම තමයි සමචර්යාව කියලා කියන්නේ. ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ ඕකමයි. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා යම් කිසි ජීවත් වෙන ක්‍රමවේදයක් පිළිවෙලා ඒ අනුව අපි ජීවිත ගොඩනගාගෙන යන ධර්මයේ හැසිරේ. දැන් බලන්න හිටියෙම අපි දන්නවා කවුරුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අංග 8කින් යුක්ත මාර්ගයක් පෙන්වන්න කලින්. මේ අංගට සීල සමාධි ප්‍රඥා කියලා බෙදලා තියෙන කොටස් තුනකට. පංච සීලය තියෙනවා. අෂ්ට සීලය තියෙනවා. එහෙම නැත්නම් දසපින් කෙරියවක් කියලා තියෙනවා. දස කුසල් දස අකුසල් කියලා හඳුන්වනවා. මේ විදිහට විවිධ ස්ථානවල අප විසින් කළ යුතු නොකළ යුතු යම්කිසි ක්‍රියාදාමයක් පෙන්눔 කරලා තියෙනවා. මෙන්න මේවා තේරුම් අරගෙන අනුගමනය කිරීම ධර්මයේ හැසිරීම. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය යටතේ එන කොටස් අනුව හැසිරීම තමයි ධර්මයේ හැසිරීම. ඒක වෙන වෙන කරනවා. අපි තවත් පැහැදිලිව කියනවා නම් පුජ්‍යලියකුගේ කයින් කළ හැකි දේවල් තියෙනවා, වචනයෙන් කළ හැකි දේවල් තියෙනවා, මනසෙන් කළ හැකි දේවල් තියෙනවා. ඒ පැත්තේ අනිත් පැත්තෙන් දෙනවා මේ ජීවත් වීම සඳහා අප විසින් ජීවනෝපාය හැටියට කළ යුතු දේවල්, කළ හැකි දේවල්, කළ නොකළ නොකළ යුතු දේවල්. මේවා ඉතින් නිවැරදි දේ කියලා තමයි ධර්මයේ හැසිරෙන්නේ. බුදුහාමුදුර පෙන්වා දීපු නිවැරදි මාර්ගයේ ගමන් කරේ. ඒ අතරතුර අපේ මනස දියුණු කිරීම සඳහා අපි ඒ හිතේ තියෙන ලෝභකමට විරුද්ධ දේ ද්වේෂයට විරුද්ධ දේ, මෝහයට විරුද්ධ දේ, තරහවට විරුද්ධ දේ, පරිගැනීමට විරුද්ධ දේ අපි දියුණු කරන්න ඕන, වඩන්න ඕන. ඒක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපි මේ සමාජයේ පිළිගත් ඒ හොඳ සම්මුති වලට එකඟව හැසිරෙනවා නම් ඒක තමයි සමචර්යා කියලා කියන්නේ.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 ඒ වගේම දැසිදස්කම් කරුවන්ට සැලකෙන නිසා මේ මලගේ ඥාතීන්ට සැලකන්න ඕන නිසා මේ වැඩ කටයුතු නිසා මේවායේ හැසිරෙන්න බොහොම ප්‍රමාදී කියලා කිව්වේ ඒක නිසානේ. නමුත් එල්කාඳුරු පෙන්නලා දුන්නා. කොහොමද ජීවිතය සකස් කරගන්නේ කියලා. අද වුණත් කියන්නේ හුඟක් අය අනේ හාමුදුරනේ පන්සලට එන වෙලාවක් නැහැ. වැඩ කටයුතු ලේදිලා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 ඉතින් මෙහෙම මේ ධනඥානයේ බ්‍රාහ්මණයාට සරියුත් හාමුදුරුව මේ විදිහට කරුණ පහදලා දුන්නට පස්සේ ඇත්තටම ධනඥානයේ බ්‍රාහ්මණයා තමන්ගේ අර අප්‍රමාදී භාවය තමන් මේ ධර්මයට පමාවක් නැතුව ඔහු තමන්ගේ ඒක දියුණු කරගත ඇලුනා තමන්ගේ ඒ තමන්ගේ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 ආයත සලකනවා ඒ යුතුයකම ඉෂ්ට කරනවා මේ ප්‍රමාදී භාවයෙන් මුදවගෙන අප්‍රමාදීව ඒට යොමු වීම සිද්ධ කරගත්තා මෙහෙම ඉන්නකොට මේ ධනංජානීය බ්‍රාහමණයා ලෙඩ වුණා ලෙඩෙච්ච බව දැනගත්තා ආරංචි වුණා සරියුත් හාමුදුරුවෝ ඒ අවස්ථාවේදී උන්වහන්සේ ධනංජානීය බ්‍රාහමණයා දකින්නේ බ්‍රාහ්මණයාගේ ගෙදරට ගියා. ගෙදරට ගිහිල්ලා ඉතින් තොරතුරු අහන කොහොමද ධනංජානේ බ්‍රාහ්මණය? ඔබගේ දුක් වේදනාවන් අඩු වෙනවද වැඩි වෙනවද? ඔබට යම් කිසි සහනයක් ආයත ලැබෙනවද? ආයත සනසුමක් තිබෙනවද? මේ තොරතුරු අහනකොට ධනඥානී බ්‍රාහ්මණය කියන ස්වාමීන් වහන්සේ වේදනාව නම් ටිකක් ටිකෙන් වැඩි. ඉවසීම හරි අපහසුයි. අපට ආයක දුර්වල වීම ටික ටික වැඩි. මේ විදිහට ධනඥානී දැන් වයසක බ්‍රාහ්මණයා පෙරථාන් වන්ද ප්‍රකාශ කරා. ඒ වෙලාවේ අහනවා ධනඥානී බ්‍රාහ්මණයාගෙන් සරුවත් හඳුරු බ්‍රාහ්මණේ ඔබ කල්පනා කරන්නේ නරකයේද නැත්නම් නරක නරකාදීද කියලා කියන පුළුවන් නිරයන නැත්නම් තිරච්ඡාන තිරසංගත යෝනියද වැඩි හොඳ මේ දෙක දෙපළම අපාය හැටියට අපි සලකනවා නිර නිරය කියන එකයි තිරච්ඡාන යෝනිය කියන එක දෙකම අපාය හැටියට අපි සලකනවා ඥාන වාස්නයි කියනවා ස්වාමීන් වහන්සේ තිරසන් ලෝකය හොඳයි නිරේත වඩා. හොඳයි. එනම් තිරසන් ලෝකයේද ප්‍රේත ලෝකයේද වැඩිය හොඳ. ඉතින්ද කියනවා තිරසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකය හොඳයි. එහෙමනම් പ്രേත ලෝකයේද මනුෂ්‍ය ලෝකයේද වැඩිය හොඳ. එතෙන්ද කියනවා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 ඉන්පස්සේ කියනවා පරිනිම්මිත වසවත්තේ දිව්‍ය ලෝකයට වඩා මේ බ්‍රහ්ම ලෝකය උසස් කියලා. එතකොට මේ ධනඥානීය බ්‍රාහ්මණයයි ඇහුව ඔබ කැමති කොතනට යන්න මේවයි මේ පිළිවෙලෙන් බැලුවහම. දැන් අපේ තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව නම් ඔතන විස්තර වෙනවා ඇත්තටම කියලා ලෝක විග්‍රහයක් අපිට දකින්න පුළුවන්. මිනිස්සෙක් මරුණොත් එහෙම ගිහිල්ලා ඉපදෙන ස්ථාන අපේ තියෙනවා 31ක් තියෙනවා. ඒ 31 එන්නේ මනුෂ්‍ය ලෝකය. එක ලෝකයක් මනුෂ්‍ය ලෝකයට පල්ලෙහැන් තියෙනවා අපාය හතර සතර අපාය කියලා අපි කියන්නේ. නරක තිරිසන් പ്രേත අසුර කියලා අපාය හතරක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉහළින් තියෙනවා සද්දවි ලෝකයේ තියෙනවා. ඊටත් ඉහළින් තියෙනවා බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකක් තියෙනවා අන්තිම එක තමයි අකනිකා බඹලොව කියලා කියන්නේ. ධම්මචක්ක සූත්‍ර දේශනාවේ තියෙනවා දුරජානන් වහන්සේ ධම්සක් සූත්‍ර දේශනාව දේශනා කරලා අවසන් වුණාට පස්සේ දීප සාදුකාර අකනිකා බඹලොව දක්වාම විහිදලා ගියාය කියලා. අසකටාබම් බ්‍රහ්ම ලෝකය තමයි ඉහළම තියෙන ලෝකය. ලෝක 31. ධනංජාන බ්‍රහ්මණය කියනවා මම කැමති මේ බ්‍රහ්ම ලෝකයක තියෙන බ්‍රහ්ම සහව්‍යතාවයට. අන්න එතෙන්දී තමයි සරියල් සාඳුරුව ධනංජාන බ්‍රාහ්මණයට කියන්නේ මේ බ්‍රහ්ම ලෝකයට යෑම සඳහා නම් අවශ්‍ය කරනවා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 හරිත්වා විහෙරති. මෛත්‍රිය සහගත සිතින් එක දිශාවක් විසිරුවා වාසය කරනවා. දෙවෙනි දිශාවත් විසිරුවා වාසය කරනවා. තුන්වෙනි දිශාවට මේ මෛත්‍රිය සහගත සිටිවිලි යවන වාසය කරනවා. හතරවෙනි දිශාවට ඊළඟට උඩ සහ යට ඒ වගේම ඒ අතරතුර මේ විදිහට සීලුම දිසාවන් වලට මෛත්‍රී සිටිවිලි පතුරුවා වාසය කරන කිරීමට තමයි කියන්නේ මෙත්තා සහගතේන ඒතසා විහෙරති කියලා කියන්නේ. දැන් මෛත්‍රී සහගත සිටින් ඒ මිස් සිටින් වාසය කරන කියලා අනිත් පැත්තෙන් කියන්නේ මේ සියලුම සත්වයින් කෙරෙහි සුවය සැපත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 අපි දැන් කරණීය මෙත සූත්‍රය අරගෙන බලන්ට දැන් ඊකේ මෛත්‍රී කරන එකක් භාවනාවක් නෙමෙයි උගන්වන්නේ. කරණීය මෙත සූත්‍රය කියලා කියන්නේ මෛත්‍රී කරන හැටි උගන්වන භාවනාවක්. ඒ භාවනාව කිරීමට මෛත්‍රී කරන්න ඕන කාටද කියලා ඒ සූත්‍රයේ පෙන්වුම් කරලා තියෙනවා. ඒ කියන්නේ දිඨාවා යේව අද්දිඨා යේච দূරේ වසන්ති අවිදූරේ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 වෙනත් කෙනෙකුගේ දුකකදී අපේ හදවත කම්පා වීම තමයි කරුණාව කියලා කියන්නේ. ඒ දුක කියන එක විවිධ විදිහට වෙන්න පුළුවන්. ඈම කන්න නැතුව මේ පීඩාව විඳින කෙනෙක් වෙන්න පුළුවන්. රෝගී වෙලා පීඩාව වෙන කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාවක් නැතුව පීඩාව විඳින කෙනෙක් වෙන්න පුළුවන්. විභාගයක් වෙලලා පීඩාව විඳින කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හරි මොහොකින් හරි යම්කිසි මිනිස්සේ පීඩාවකටපත් වෙලා ඉන්නවා නම් ඒ පීඩාවෙන් මුදවා ගැනීම සඳහා යම්කිසි ආධාරයක් කරන අන්න ඒක තමයි කරුණාවෙන් කරන ආධාරය. ඒ යම්කිසි පීඩාවකදී තමන්ගේ හිත මෙලෙක් වෙලා ඒක උදව් කරන ඉදිරිපත් වෙනවා නම් තමයි ඒක තමයි කරුණාව කියලා කියන්නේ. සමාජයේ විවිධ ඉතිරි බඩගින්නේ කියන එකට කෑ ගන්න එකට අපේ අදවතේ ඔහුගේ කෑ ගැහිල්ලට යම්කිසි උහු වීමක් උනේ නැත්නම් අපි බත්තුලක් හද දෙන්නේ නැහැ. සත පහක් දෙන්නේ නැහැ අපි. ඒ කරුණාවක් ඇති නොවුනා නම් එහෙම. ලෙඩෙක් කියලා ලෙඩෙච්ච මනුස්සයා අපිට මේ ඒ ඔහුගේ දුක වේදනාව අපිට දැනුනේ නැත්නම් අපි සත පහක් හද දෙන්නේ නැහැ. අපි උදව්වක් කරන්නේ ඒ ලෙඩාගේ වේදනාව අපට දැනුනහමයි. ඉතින් ඒ නිසා අපි මේ කරුණාව කියලා කියන්නේ කෙනෙකුගේ දුකකද වේදනාවකදී අපි යම් කිසි විදියකින් උදව්වක් උපකාරයක් කිරීමේ හැඟීම එක පැත්තකින්. මෙන්න මේ විදියට අපි ජීවත් වෙනවා නම් මේ විදියට කටයුතු කරනවා නම් ඒ කුලයක් මලයක් රටක් පළාතක් බලන්නේ නැතුව අපි මේ උදව් උපදව් කරනවා නම් එහෙම අනුන්ගේ දුකකදී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 සතුට වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මුදිතා ගුණය. තමන්ගේ පුතා ජයග්‍රහණය කළාම ඒ ඇති වෙන සතුට වෙනත් ළමයෙකුට ඇති කරගත්තාම ජයග්‍රහණ ලැබුවම ඇති වෙන සතුට ඒකට තමයි මුදිතා ගුණය කියලා කියන්නේ. මේක ප්‍රේම හෘදයක් ඇති කරගන්න. අනුන්ගේ සුවේදී අනුන්ගේ සැපසේදී අනුන්ගේ ජයග්‍රහණයේදී අනුන්ගේ දියුණුවේදී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 මුදිතාව කියලා කියන්නේ. ඊළඟට ඊළඟ ගුණය තමයි උගන්වන්නේ උපේක්ෂා සහගත ගුණය. උපේක්ෂා. මේ උපේක්ෂාව කියලා කියන්නේ මධ්‍යස්ථභාවී ගුණය. කෙනෙකුගේ ජීවිතය දිහා දිහා බලන කොහොමද මේ මධ්‍යස්ථභාවී ගුණයක් අපි ඇති කරගන්නවා කියලා කියන්නේ. මොකද මේ උපේක්ෂා සහගත ගුණය?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 ඉගෙන ගන්නකොට තියෙන තමන්ගේ මඟ පෙන්වීමෙන් එන්න ඕන. තමන්ගේ තමන්ගේ බැල්පින් අවධානයෙන් එන්න ඕන. තරුණියකපත්වත් අම්මලා තාත්තට තමන්ගේ උදව්වෙන් එන්න ඕන. තමන්ගේ වේදෙන් තමයි ඒ අය ඉන්නේ. තමන්ගේ මඟ පෙන්වීමෙන් තමයි ඒ අය ඉන්නේ. ওই විදිහට ඉන්න දරුවෝ දෙමාපියන්ගෙන් වෙන්වන දවසක් එනවා. ඒ වෙන්නේ කවද්ද? ඒ අය විවාහ ජීවිතයටපත් වුණහම අනේ එතකන් තමන්ගේම ළඟ තමයි තමන්ගේම පුතා. එතකොට විවාහ වුණාම පුතා. නමුත් තමන්ගේ අතේ ඉන්න කෙනෙක් අතේ ඉන්න පුතෙක් තමයි. විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ තමයි තමන්ගේ පුතා හෝ වේවා, දුව හෝ වේවා තමන්ගේ අතේ ගිලිහෙන්නේ. එතකන් අපාරින්නේ නැහනේ. එතකන්ම තමන්ගේ අතේ මෙතේ තියාගෙන තමයි ඉන්නේ මේ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 ඉරිසියාවක් නැති, වෛරයක් නැති, පරිගැනීමක් නැති, කේන්තියක් නැති සතුටක් ඇති කරගන්න පුළුවන්. අන්න එහෙම සතුටක් ඇති කරගන්නවා නම් ඒකට අපි කියනවා බ්‍රහ්ම සෞඛ්‍යතාවයට යන මඟක් කියලා. එන්න මේ විදිහට සරියුත් හාමුදුරුවෝ ධනඥානේ බ්‍රාහ්මණයට අන්තිමට කියනවා මේ ලෙඩැඳේ ඉන්නේ. ධනඥාන බ්‍රාහ්මණයට බ්‍රාහ්මණය මෛත්‍රී සහගත සිතින් මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් නම් කරුණාසගත සිතින් මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් නම් මුදිතාසගත සිතින් මේ සමාජයේ වැඩ කරන්න පුළුවන් නම් උපේක්ෂාසගත සිතින් කටයුතු කරන්න පුළුවන් නම් ඉන්න පුළුවන් නම් ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ බ්‍රහ්ම සහව්‍යතාව නැත්නම් බ්‍රහ්මයා සමග ජීවත් වෙන බ්‍රහ්ම ලෝකේ ඔබට යන්න පුළුවන් ඔබ ඒකට සමීප වෙනවා සමන්ජාන බ්‍රාහ්මණයාට ඔය සූත්‍රයෙන්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 කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නතා දේවානාගාමහිද්දකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගාමහිද්දකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගාමහිද්දකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සදා. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය අතිපූජ්‍ය ඉත්තදෙමිලියේ ඉන්දසර ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.